අද දේශකයන්න් වහන්සේ ඇහැලියගොඩ ශ්‍රී සුමන තිස්සාරාමාධිපතිව වැඩවිසූ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ කාර්ක සංඝ සභික ගෞරව ශාස්ත්‍රවේදී පූජ්‍යපාද ඉඹුල්පිටියේ විපුලසාර නායක ස්වාමීන් වහන්සේ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 තේසරං නාධිගච්ඡන්ති මිච්ඡා සංකප්ප ගෝචරා සාරංච සාරතෝ ඤත්වා සාරංච අසාරතෝ තේසරං අධිගච්ඡන්ති සම්මා සංකප්ප ගෝචරාති සාද් සාද් සා ධර්ම ශ්‍රවණාබිලාසී පින්වත්නි මා මාත්‍රිකා වශයෙන් අද තෝරාගත්තේ ඔබට ඉතාමත් හොඳ හුරු පුරුදු ධම්මපදයට අයත් ගාථාවක් මේ ගාථාව මා තෝරාගත්තේ මේ පවත්නා සමාජයේ තුල අපේ බෞද්ධ පින්වතුන් සහ වෙනත් අය ගමන් කරන ආකාරය පිළිබඳව කිසියම් ආකාරයකින් කිසියම් අන්දමකින් අවධානය යොමු කරවීමේ බලාපොරොත්තුව පිටයි මා මේ මාතෘකාව විශේෂයෙන්ම තෝරාගත්තේ. පින්වතුනි මා ප්‍රකාශ කළ ગાථා දෙකෙන්ම මේ සමාජයට පෙන්눔 කරන කාරණා දෙකක් තියෙනවා එකක් තමයි හොඳ අනිත් එක නරක සමාජයක පවතින්නේ හොඳ සහ නරක කියන දෙක තුල කියන එක අපි කවුරුත් පිළිගන්නවා මේ ગાථාවෙන් අදහස් කරපු එක ગાතාවක් තමයි අසාරේ සාරමතිනෝ සාරේ සාසාර දස්සනෝ තේසාරං නාදි ගච්ඡanti මිත්‍යා සංකප්ප ගෝචර සමහර ඇත්තෝ මිත්‍යා සංකල්ප ගොදුරු කරගෙන වැරදි සංකල්පනාවන් ගොදුරු කරගෙන හොඳ දේවල් නරක විදිහට දකින. අසාරේ සාරමතින්. යහපත් දේවල් කළ යුතු දේවල් අයහපත් දේවල් හැටියට නොකළ යුතු දේවල් හැටියට දකින. සමහර ඇත්තෝ සාරේ තාසාර දස්සනු සාරවත් දේවල් අසාරවත් දේවල් විදිහට දකින. નિસරුදේ සරුදේ සරු ලෙසත් සරුදේ નિසරු ලෙසත් දකින ඒවා ක්‍රියාත්මක කරන කණ්ඩායමක් අපේ සමාජය තුල ඉන්නවා. ඒ අය බුදුරජාන් වහන්සේ හැඳින්වුවේ මිච්ඡා සංකප්ප ගෝචරා මිත්‍යා සංකල්පනාවන්ට ගොදුරු වෙච්ච පිරිස හැටියට. ඒ අය මෙලෝ ජීවිතයේ සාරත්වයකටපත් වෙන්නේ නැහැ. ඒ ඇත්තන් පරලෝක ජීවිතයේ සාරත්වයකටපත් වෙන්නේ නැහැ කියන එකයි බුදුහාමුදුරුව පළවෙනි ගාථාවෙන් වදාළේ. දෙවෙනි ගාථාවෙන් බුදුරජාන් වහන්සේ වදාරනවා සාරවද්දේ සාරවද්දෙස ලෙස දකින. ඒ වගේම නිස්සාරවද්දේ නිස්සාරවත් ලෙස දකින. සම්මා සංකප්ප ගෝචරා යහපත් සංකල්පනාවන් ගොදුරු කරගත්ත තැනැත්තාට මෙලොව ජීවිතය සාරවත්ව ගත කරන්න පුළුවන් පරලෝ ජීවිතයත් සාරවත්ව ගත කරන්න පුළුවන් කියන එක දේශනා කර වදාළා. දැන් මේ ඊටාම සරල දෙයක් මේ පිමුතුන්ට අපි ප්‍රකාශ කරන්න බලාපොරොත්තු වෙන්නේ එකක් තමයි මිත්‍යා සංකල්පනාව අනිත් එක තමයි සම්මක් සංකල්පනාව කියන කාරණා දෙක. මිත්‍යා සංකල්පනාවන් කියලා කියන්නේ වැරදි කල්පනාවන්ට යොමු වුණාම පින්වතුනි අපේ ජීවිතේ කවදාවත් හරි මඟට යොමු කරගන්න පුළුවන් කමක් නැහැ. මිත්‍යා සංකල්පනාවන්ට ගොදුරු වෙච්ච තැනැත්තාට හොඳ දෙයක් හොඳ දෙයක් හැටියට පේන්නේ නැහැ. යහපත් දෙයක් යහපත් දෙයක් හැටියට පේන්නේ නැහැ, කරන්නේ නැහැ. ඔහු ජීවිතේ හැම වෙලාවෙම අගාධ පැත්තට නරක පැත්තට විනාශය කරා ගමන් කරවීමට තමයි ඔහු පුරුදු වෙන්නේ, ඔහු යොමු වෙන්නේ මේ නිස්සාරවත් දේ පිළිබඳව ඔහු මිත්‍යා සංකල්පනාවෙන් ඒවා හරි කියලා තේරුම් ගැනීම නිසා. සත්‍ය වශයෙන්ම පින්වතුනි, මිනිස්සෙක් වශයෙන් අපි මේ මිනිස් ලෝකේ ඉපදුනේ අපි විශාල පින්කමක් කරලා ඒ පින්කමේ ප්‍රතිඵලයක් හැටියට. මේක අපි අවධාරණයෙන්ම තේරුම් ගත යුතු කාරණයක්. අපි මිනිස් ලෝකෙට ආවේ ඇයි කොහොමද ආවේ කියන මේ කාරණේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ දුර්ලභංච manussත්තම් මනුෂ්‍යාත්මය කියන එක ඊටාම දුර්ලභයි අමාරුවෙන් ලබාගත යුතු දෙයක් කියලා. මේ දුර්ලභ මනුෂ්‍ය ජීවිතයක් ලබන්නට අපි සංසාරේ විශාල පින්කමක් කරලා තියෙනවා. මිනිස්යයි කියලා කියන්නේ කාටද එතකොට? මිනිස්යයි කියලා කියන්නේ හොඳ මනසක් තිබෙන, හොඳ සිහි කල්පනාවක් තිබෙන, හොඳ නරක තේරුම් ගන්න පුළුවන් සත්වයාට තමයි මිනිස්යා කියලා දේශනා කරලා තියෙන්නේ. අටුවාචාර්යන් වහන්සේලා ඒ පිළිබඳව සඳහන් කරන්නේ මනස උස්සනත්තා මනුස්සා, මනසින් උසස් තැනැත්තා මිනිසයායි කියලා. එතන මානසින් උසස් මිනිස්සයා මානසින් උසස් තැනැත්තාගේ මනස කොයිතරම් සකස් විය යුතු හොඳ විය යුතු තිබෙනවද? ඔහුට මිත්‍යා සංකල්පනාවන් ඇති කරගන්න පුළුවන් කමක් තිබෙනවද? නැත්නම් ඔහුගේ මනස සම්‍යක් සංකල්පනාවන්ගෙන් හොඳ කල්පනාවන්ගෙන් යුක්ත විය යුතුද? මේකයි අපි කල්පනා කර බැලිය යුතු තිබෙන කාරණේ මෙතෙන්ද. මිනිසාට පින්වතුනි මනස හොඳට තියෙනවා නම් හොඳ නරක තේරුම් ගැනීමේ හැකියාව මිනිසාට තියෙනවා නම් කොහොමද මිනිසා මනස නරක කරගන්නේ? කොහොමද මිනිසා මිත්‍යා සංකල්පනාවන් ඇති කරගෙන මිනිසාගේ ජීවිතය අසාරවත් ජීවිතයක් බවට, නිෂ්ඵල ජීවිතයක් බවට, નિසරු ජීවිතයක් බවට පත් කරගන්නේ කොහොමද? මේක හේතුවක් තිබෙනවා පින්වතුනි අපට පේන බුදුරජාන් වහන්සේගේ ධර්මය දිහා බැලුවාම මේ අපේ හුඟ දෙනෙක් මේ අපේ තමන්ගේ මනසිත දිහා බලන්නේ නැහැ, තමන්ගේ හිත දිහා බලන්නේ නැහැ. තමන්ගේ ජීවිතය දිහා බලන්නේ නැහැ. තමන්ගේ ඇවතුම් පැවතුම් දිහා බලන්නේ නැහැ. තමන් කරන කියන දේවල් ගැන බලන්නේ නැහැ. ජීවත් වෙන්නම් වාලේ ජීවත් වීම තමයි මූලික හරය කරගෙන තිබෙන්නේ. ඒ නිසා බොහෝ වෙලාවල් වලට වැරදි දේවල් වුන්ට පේන්නේ හරි විදිහට. අපි කල්පනාකට ගනිමු බෞද්ධ ජීවිතයේක මූලිකම හරය මූලිකම ලක්ෂණය පංචිල් පද පහයි කියන එක අපි තේරුම් ගනිමු. බුදුරජාන් වහන්සේ මේ පංචිල් පද පහ තුළින් තමයි බෞද්ධ ජීවිතයක් ගොඩනගන්නට මූලිකම අලිතාලම අපට දමලා දීලා තිබෙන්නේ. අපි සෑම අවස්ථාවකදීම ගිහි පින්වතුන් පන්සිල් සමාදන් කරවලා තමයි ඕනෑම ක්‍රියාවක් ආරම්භ කරන්නේ. මේ ධර්ම දේශනාව ආරම්භ කරේ පන්සිල් සමාදන් කරවලා. පින්වතුනි, පන්සිල් තමයි මුළු මහත් සමාජය ජීවත් කරවීමේ අදිතාලම. පන්සිල් පද පහ තමයි සියලු දෙනාම ජීවත් වීමේ අයිතිය ආරක්ෂා කිරීමේ අදිතාලම. මීට වඩා දෙයක් ලෝකයේ තුල දකින්න නෑ පින්වතුනි. බලන්න කල්පනා කර බලලා මට ජීවත් වෙන්න අයිතියක් තිබෙන්නා වගේම අනිත් එක්කෙනාට ජීවත් වීමේ අයිතියක් තිබෙනවා. මගේ යම් යම් දේවල් ආරක්ෂා කර ගැනීමේ අයිතිය මට තිබෙන්නා වගේම අනිත් එක්කෙනාටත් ඒ අයිතිය තිබේ. මට හොඳ චර්යාවක් ඇතුව මගේ ජීවිතේ පවත්වාගෙන යෑමේ අයිතිය තිබෙන්නා වගේම අනිත් තැනැත්තාටත් ඒ අයිතිය තියෙනවා. මම අසත්‍ය වචන පාවිච්චි කළ තව කෙනෙකුගේ ජීවිතයට හානියක් කිරීම වැරදි වගේම තව කෙනෙකුටත් ඒ වැරද්ද ඒ ආකාරයෙන්ම පෙනෙන්න තිබෙනවා. මත්පැන් පානය තුළින් මගේ ජීවිතයට හානියක් සිදු නොවෙන්නා වගේම අනිත් එක්කෙනාගේ ජීවිතයටත් හානියක් සිදු නොවිය යුතුව තිබෙනවා. මේ නිසා බුදුරජාණන් වහන්සේ මේ සාරවත් ජීවිතයකට මූලික අදිතාලම හැටියට දේශනා කරවදාලේ පින්වතුනි ඔන්න ඔය කියන පංචශීල ප්‍රතිපත්තිය මේක ශික්ෂාපදයක් හැටියට සමාදන් වීම පමණක්ම නෙමෙයි බලාපොරොත්තු වෙන්නේ මේකේ තිබෙන වටිනාකම තේරුම් අරගෙන ඒ අනුව තමන්ගේ ජීවිතය සංවිධානය කර ගැනීම තමයි සාරවත් ජීවිතයක් ගත කරන්නා තුළ තිබිය යුතු මූලිකම ලක්ෂණ. ඒ නිසා පින්වතුනි බුදුරජාණන් වහන්සේ වදාලා මිනිසා සැබෑ ජීවිතයක් ගත කිරීමේදී ඔහුගේ ජීවිතයේ මූලික අඩිතාලම ලෙස පංචශීල පංචශීලය ප්‍රතිපත්ති ආරක්ෂා කරගෙන ඊළඟට තමන්ගේ සිත දිහා තමන් බැලිය යුතුව තිබෙනවා. මේ ලෝකෙ පින්වතුනි හැම දෙයක්ම කරන්නේ මිනිසාගේ සිත. මේ ලෝකෙ නිස්පාදනය වෙන හැම දෙයක්ම නිස්පාදනය වෙලා තිබෙන්නේ කවුරු නිසාද? කවුරු විසින්ද? මිනිසාගේ සිතේ දියුණුව නිසා. කල්පනා කරලා මේ දේවල් එකට එකතු කරලා එමෙත සම්බන්ධතාවයන් ඇති කරලා මිනිසාගේ මනසේ ක්‍රියාකාරීත්වය තුළ තමයි අද විශාල විපර්යාසයක් මේ ලෝකයේ තුල සිද්ධ වෙලා තිබෙන්නේ. අද ලෝකය ඇතැම් විටක අපි කතා කරනවා ලෝකය ආලින්දයට ගෙනාවයි කියලා නිවෙස්ස. කාගේ ශක්තිය නිසාද කාගේ හැකියාව නිසාද මේ ලෝකයේ ආලින්දයට ගෙනලා තිබෙන්නේ? මිනිසාගේ මනසේ ක්‍රියාකාරීත්වය තුළ. ඒ වගේම තමයි මිනිසාගේ මනස නරක් වුණාම මිනිසාට පුළුවන් ලෝකේ ඕනෑම දෙයක් විනාශ කර දාන්න. අද ලෝකයේ පවතින්නේ විනාශය සහ සංවර්ධනය කියන මේ දෙක අතර තුරයි. සුළු වේලාවකින් ලෝකය විනාශ කරන්න පුළුවන් බලවේග අද ලෝකයේ තුල නිස්පාදනය වෙලා තිබෙනවා. ඊටාම සුළු වේලාවක් තුළින් මුළු විශාල ජීවිත ගණනාවක් විනාශ කරන්න පුළුවන් දේවල් ලෝකෙ නිස්පාදනය වෙලා තිබෙනවා. මේ සියල්ලම නිස්පාදනය වුණේ කාගේ ශක්තිය තුළින්ද? කවුද නිස්පාදනය කරලා තියෙන්නේ? මේ සියල්ලමත් නිස්පාදනය කරලා තිබෙන්නේ මිනිසාගේ මනසේ ශක්තිය තුළ. ඒතර මිනිසාගේ මනස නරක් වුණාම නරක දේවල් නිස්පාදනය කිරීමේ හැකියාව තියෙනවා. මිනිසාගේ මනස නරක් වුණාම නරක දේවල් නරක ක්‍රියාවල් කිරීමේ හැකියාව තිබෙනවා. ඒ පමණක් නෙමෙයි මිනිසාට තව කෙනෙක්ගේ ජීවිතය හානි කරන වචන පාවිච්චි කරන්න පුළුවන්. තව කෙනෙක්ගේ ජීවිතවලට බාධා කරන තව කෙනෙක් ලෝකයක් විනාශ කරන සිටිවිලි සිතන්න පුළුවන්. මනස නරක් වුණාම. ඔය පින්වතුන් අපි කවුරුත් අහලා තියෙනවා. මනසාචේ පදුට්ඨේන භාසතිවා කරෝතිවා යම් කිසි කෙනෙක් හිත නරක කරන යමක් කියනවා නම් හරි කරනවා නම් හරි එයින් ලැබෙන විපාකය අනිවාර්යයෙන්ම නරකයි කියන එක අපි අහලා තියෙන ධම්මපදයේ මුල්ම ගාථාවේ දෙවෙනි ගාථාවේ සඳහන් කරනවා මනසාචේ පසන්නේන භාසතිවා කරෝතිවා තතෝනං සුඛමන් වේති හොඳට හිත පාලනය කරගත්තාම හොඳට හිත හදාගත්තාම ඒ පුද්ගලයාගේ ජීවිතය සුවපත් වෙනවා යහපත් වෙනවා කියන්නේ. දැන් කල්පනා කර බලන්න අපට හොඳ සාරවත් ජීවිතයක් ගත කිරීමේ මූලිකම හදාගත යුතු ස්ථානය කුමක්ද අපේ මනස? ලෝකය ක්‍රියාත්මක කරන්නේ කුම කවුරුන් විසින්ද? ඒ පුජ්‍යලයාගේ මනසකින්. චිත්තේන නීයති ලෝකෝ බුදුරජාන් වහන්සේ වදාරනවා ලෝකය ක්‍රියාත්මක කරන්නේ මිනිසාගේ සිත මගින් කියලා. සා ඔබත් ඔබේ සිත ගැන බැලිය යුතුව තිබේ. ඔබේ සිත ගැන ඔබ බලන්නේ නැතුව කවදාවත් ඔබට සාරවත් ජීවිතයක් ගත කරන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාළා සම්මා සංකප්ප ගෝචරා නුඹලා යහපත් සංකල්පනාවන් ගොදුරු කරගෙන තමන්ගේ ජීවිතය සංවිධානය කරගන්න සකස් කරගන්න. දැන් යහපත් සංකල්පනාවන් වලට හැරෙන්නට පෙර අපි බලන්නට ඕනේ අපේ මනස මිත්‍යාව පැත්තට යොමු කරන්නේ මොන මොන කල්පනාවන්ද කියලා. නැත්නම් මොන මොන දේවල් වලින්ද අපේ මනස මිත්‍යාව පැත්තට යොමු කරන්න කියලා. පින්වතුනි, ওই පින්වතුන්ගේ හිතම ওই පින්වතුන් බලන්ට මෝහය කියන එක අපේ සිත් තුළ තියෙනවා මෝඩකම, අවිද්‍යාව, දැඩි ලෝභකම අපේ සිත් තුළ තියෙනවා, තණ්හාව තිබෙනවා, මාන්නය තිබෙනවා, අහංකාරය තිබෙනවා, අනුන් හෙලාතලා දැකීමේ තමන් උසස් කොට අනුන් පහත් කොට සැලකීම මේ වගේ නොයෙක් දේවල් නොයෙක් සංකල්පනාවන් අපේ සිත් තුළට එක්කහුවෙන. දැන් මේවා හිතේ නරක පැත්ත. මේවා අනිවාර්යයෙන්ම පුතත්ජන සිත් තුළට එනවා. අවිද්‍යාව එනවා, මෝහය එනවා, තණ්හාව එනවා, මාන්නය එනවා, අහංකාරය එනවා. අනුන් හෙලාතලා දකින ස්වභාවය වෙනවා. තමන් උසස් කොට සැලකීම, අනුන් පහත් කොට සැලකීම මේ වගේ සිත නරක කරන දේවල් අනිවාර්යයෙන්ම පුතත්ජන සිත් තුළට එනවා. දැන් මේවා පාලනය කරගන්න තමයි අපේ බුදුහාමුදුරුව අපට දේශනා කළ තිබෙන්නේ භාවනා ක්‍රම. සිත පාලනය කර ගැනීමට භාවනා ක්‍රම පාවිච්චි කරන්න කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. දැන් අපේ බෞද්ධ හුඟ දෙනෙක් මම හිතන්නේ මේ භාවනා ක්‍රම පැත්තට යොමු වෙලා තිබෙනවා. අපි නිතරම බැලිය යුතුව තිබෙනවා අපේ ජීවිතයේ තිබෙන අවුල් සහගත ස්වභාවය කොයින්ද ඇවිල්ලා තියෙන කුමක් නිසාද ඇවිල්ලා තිබෙන්නේ කවුද අපේ ජීවිතය අවුල් කරන්නේ කියන කාරණය අපි නිරන්තරයෙන්ම බැලිය යුතුව තිබෙනවා පින්ද. අද බොහෝ නිවෙස්වල පින්වතුනි ජීවත් වෙන තත්ත්වය දිහා බැලුවාම අසන්න ලැබෙන තොරතුරු දිහා බැලුවාම බොහොම අසතුරුදායක කනගාටුදායක ස්වභාවයක් තමයි අපර දකින්න ලැබෙන්නේ. ධානයේ තිබෙන ඇත්තොත්, ධානයේ නැති ඇත්තොත් නොඑක ආකාරයේ පීඩනයන්ටපත් වෙමින් අවුල් වියවුල් සහගතව තමයි බොහෝ තැන්වල බොහෝ නිවෙස්වල කාලය ගත වෙන බව දකින්න ලැබෙනවා. මේවට හේතුව සත්‍ය වශයෙන්ම තමාගේ ජීවිතයේ තිබෙන යථාර්ථය කොමක්ද කියන කාරණය තේරුම් නොගැනීමේ හේතු නිසා ඒ කියන එක අපි කවුරුත් දන්න කාරණයක්. පළමුව මෙන්න මේම සිතන්නට ඕන. ඔබ ඔබේ ජීවිතය ගැන පළමුවෙන් බලන්න. අත්තාහි අත්තනෝනාතෝ කෝහිනාතෝ පරෝසිය. තමාට තමාමයි වෙන කෙනෙක්ගේ පිහිටක් නැත. අත්තාන මේව පටමං පතිරූපේ නිවේසේ. බුදුරජාන් වහන්සේ වදාරන ධම්මපදයේදීම තමන් පළමුව සුදුසු ආකාරයක පිහිටා සිටිය යුතුයි. දැන් තමන් ගැන බලන්න ඕන. තමන් ගැන බලනවායි කියලා කියන්නේ මොකද්ද? තමන් ළඟ තිබෙන දුර්වලතාවයන් මොනවද? Taman ළඟ තිබෙන අඩුපාඩුකම් මොනවද? තමාගේ ජීවිතයේ මෙතෙක් කර නොගත් දේ මොනවද? කරලා තිබෙන අයහපත් දේ මොනවද? කරලා තිබෙන යහපත් දේ මොනවද කියලා තමා තමා විසින්ම කල්පනා කර බැලිය. මගේ ජීවිතයේ සම්මා සංකල්පනාවට යොමු වෙන්න ඕනේ. මම සාරවත් ජීවිතයක් ගත කරන්න ඕනේ. මේ ලබාගත් මනුෂ්‍ය ජීවිතය තමයි නිවන් සඳහා යොමු කරවන්න පුළුවන් ජීවිතය. බුදුරජාණන් වහන්සේ ලෝකයේ ලබන්න පුළුවන් ඉහළම ශ්‍රේෂ්ඨ পদවිය ලබාගත් බුද්ධත්වයේ. කවරෙක් වෙලාද? මිනිසෙක් වෙලායි උන්වහන්සේ ඒ උදාර උසස් ශ්‍රේෂ්ඨ ජීවිතයටපත් වුණා. සහතන් වහන්සේලා රහත් পদවිය ලබාගත්තේ මිනිස් ජීවිතයක් ලබාගෙනයි. පින්වත්නි බුදුරජාණන් වහන්සේ මේ සඳහා ඉතාම හොඳට ඉතාම පැහැදිලිව අපට ධර්ම දේශනා කළා පිට. හොඳ ජීවිතයක් කොහොමද අපි ගත කරන්නේ කියන කාරණය. පළමුවෙන් පින්වත්නි සාර්ථක ජීවිතයකට සාරවත් ජීවිතයකට හොඳ ආර්ථික අඩිතාලමක් තියෙන්න අද ධනය තමයි සියල්ලන්ට උපකාර අවශ්‍ය වෙන්නේ. මුදලින් තොරව යමක් කරන්න බෑ. මුදල් නැතුව කරන්න පුළුවන් එකම දේ තමයි හුස්ම ගැනීම. ඊට වඩා යමක් කරන්න පුළුවන් කමක් නැහැ. අනිත් හැම දෙයක්ම ජීවිතයේ මුදලත් එක්ක සම්බන්ධ වෙලා තියෙනවා. ඒකට බුදුරජාණන් වහන්සේ ධනය හම්බ කරන හොඳම ක්‍රම අපට දේශනා කළා තිබෙනවා. ධනය උපයා ගන්නා ක්‍රම දේශනා කළා තිබෙනවා. ධනය පරිහරණය කරන ක්‍රම දේශනා කළා තිබෙනවා. ධනය වැරදි විදිහට පාවිච්චි කළොත් මෙන්න මේ මේ විදිහ අතරති වතන් වලට යොමු වෙනවයි කියලා නැත්නම් මෙන්න මේ හානි සිද්ධ වෙනවයි කියලා බුදුරජාණන් වහන්සේ තාම පැහැදිලිව ධනය පිළිබඳවත් කරුණු දේශනා කළා. ඒ නිසා ආර්ථික සංවර්ධනය මිනිස්යාට අවශ්‍යයි තියෙනවා. ආර්ථික සංවර්ධනය ඇති කර ගැනීමේලා අපේ මනස සංවිධානය වෙන්න ඕනේ ඉතින්දී. අවුල්සහගත මනසක් නම් ආර්ථික සංවර්ධනයක් ඇති කරන්න බෑ. මංගල සූත්‍රය ගැන කල්පනා කර බලන්න මංගල සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ කරුණු 38ක් දේශනා කළා. එයින් 30ක් මෙලොව පුජ්‍යලයාගේ සාර්ථක ජීවිතයක් සඳහා අවශ්‍ය කරන කාරණා ටික දේශනා කළා කියලා. සාරවත් ජීවිතයක් මෙන්න මෙහෙමයි ගොඩනගාගත යුත්තේ. අසේවනාච බාලානම් පණ්ඩිතානංච සේවන. නුඹලාගේ සාරවත් ජීවිතයක් සඳහා බාලයන්ගේ ආශ්‍රයෙන් වළකින්න. නුඹලාට සාරවත් ජීවිතයක් ගත කිරීම සඳහා පණ්ඩිතයන් ඥානවන්තයන් නුවණ තියෙන ඇත්තන් ආශ්‍රය කරන්න. බලන්න කොයිතරම් පැහැදිලිව කොයිතරම් ලිහිල්ව බුදුරජාණන් වහන්සේ මේ කාරණේ අපට දේශනා කරලා තියෙනවද කියලා. අපේ බෞද්ධයෝ කොහොම මේවා ගැන කල්පනා කරනවා. ඉතින් හොඳට හොඳ ජීවිතයක් ගත කරන්න පුළුවන් ඉතාමත්ම ලිහිල් සාර ධර්ම සමූහයක් අපේ බණ පොතේ අපේ එදිනෙදා ව්‍යවහාරික ධර්ම ධර්මයේ තුල තියෙද්දී අපි ඒව අමතක කර දාලා මේ ජීවත් වෙන්නම් වාල ජීවත් වෙන නිසා අද බොහෝ දෙනා තමන්ගේ හදවතින් අඬ අඬා තමයි ජීවත් වෙන්නේ. ආර්ථික සංවර්ධනය කියන එක සාරවත් ජීවිතයකට අවශ්‍යයි. එහෙත් ඒ සෑම දෙයක්ම සාධාරණව හම්බ කළ යුතුයි. මේ සාධාරණ කියන වචනේ බුදුරජාණන් වහන්සේ බොහෝ තැන්වල සේදාවක් සිත්තේ ධම්මිකේ ධම්මලද්දේ යනුවෙන් දේශනා කළා තියෙනවා ධනය හම්බ කරන්නා දහඩිය හෙලලා ඒ වගේම ධාර්මිකව තමන්ගේ ධනෙ උපයාගත යුතුයි කියන එක දේශනා කළා තියෙනවා. ධනය හම්බ කරන ක්‍රම ඕනතරම් අපේ සමාජයේ තියෙනවා. මේ ධනය කියන ගැන පින්වතුනි බුදුරජාණන් වහන්සේ සිංගාලෝ වාසූත්‍රෙත් බොහොම පැහැදිලිව කරුණු දේශනා කරලා තිබෙනවා. උපයාගත් ධානයේ කොටස් හතරකට බෙදලා එයින් එක කොටසක් තමන්ගේ එදිනෙදා පාවිච්චිය සඳහා යොදාගෙන කොටස් දෙකක් තමන්ගේ ව්‍යාපාරික කටයුතු සඳහා යොදවලා තවත් කොටසක් තමන්ට එදිනෙදා ඇතිවෙන පීඩනයන්ට නැත්නම් යම් යම් අවශ්‍යතාවයන් සඳහා බැංකුවක තැන්පත් කිරීම කියන මෙන්න මේ කාරණේ බුදුරජාන් වහන්සේ තාමත්ම පැහැදිලිව දේශනා කළත් නෑ ධනෙ පිළිබඳ උත්හාන සම්පදා ධනෙ උපයන්ත වන උත්සාහය. මේ සාරවත් ජීවිතයක ලක්ෂණ. ධනෙ උපයන්න අතර උත්සාහයක් තියෙන්න ආරක්ෂ සම්පදා උපයා ගන්නා ධනෙ ආරක්ෂා කිරීමේ හැකියාව සාරවත් ජීවිතයක තියෙන්න ඕන. බුදුබණේම උගන්වනවා පින්වත්නි මිනිසාගේ මනස නරක් වුණොත් ඔහු යකෙක් වෙනවා කියලා. යකාගේ ස්වභාවය අපි කවුරුත් දන්නවා. යකෙක් වුණාම අම්මා තාත්තා පේන්නේ නැහැ. ඒ වගේම දූ දරුවන් පෙනෙන්නේ නැහැ, නෑදෑයන් පෙනෙන්නේ නැහැ, සමාජයක් පෙනෙන්නේ නැහැ. යක්ෂාවේශයෙන් යුක්තව මිනිහා කටයුතු කරනවා. මිනිසාගේ මනස යක්ෂාවේශ වීමේ ප්‍රතිඵලයක් හැටියට. මේවා මේ සමාජ අපට දකින්න ලැබෙන. දැන් මේවා මේ මිනිස්සු මේ වගේ ස්වභාවයටපත් වෙන්නේ කුමක් නිසාද පින්වතුනි? බුදුරජාණන් වහන්සේගේ මේ සාරවත් ධර්මය අපෙන් තමන්ගේ ජීවිතයෙන් ඈත් කිරීමේ ප්‍රතිඵලයක් හැටියට. අද කනගාටුයි පින්වතුනි කියන්ට බණ පොතට කිට්ටු වෙන පිටස අඩුයි. ධර්මයට කිට්ටු වෙන පිටස අඩුයි. පැරණි නිවෙස් වල බණ පොත් තිබුණාද ඒ බණ පොත් පැරණි නිවෙස් වල නැහැ. පැරණි අම්මලා තාත්තලා දරුවොත් එක්ක බණ ඇහුවා බණ කිව්වා. ඒ Taman දන්න ධර්මයේ අහගෙන ආපු ධර්මයේ දරුවන්ට කියා දුන්නා. අද ඒ ක්‍රම කිසිවක් නැහැ. නිවෙස් වල බණ පොතක් නැහැ දරුවොත් එක්ක එකට කියවන්න. ඒ නිසා ධර්මයේ මිනිසාගේ සිත් තුලින් ඈත් වෙගෙන යනවා. භයානකම දේ තමයි වයසක પરම්පරාව තවත් ධර්මයක් එක්ක එකතු වෙලා හිටියත් ටිකක් හෝ එකතු වෙලා හිටියත් අපේ තරුණ පරම්පරාව, අපේ ලදරු පරම්පරාව අද ධර්මයෙන් පුදුමාකාර විදිහකට ඈත් වීගෙන යන ස්වභාවයක් අපට දකින්න ලැබෙනවා. ධර්මයෙන් ඈත් වෙනවා. මේ ගැන අපේ වැඩිමහල් ඇත්තෝ, අපේ වගකිවේ ඇත්තෝ, අපේ හාමුදුරුවෝ, අපේ දේශකයන් වහන්සේලා කවුරුත් තමන් වහන්සේලා තම හැමදෙනාගේම අවධානය යොමු කර යුතුව තිබෙනවා මේ භයානක සත්‍යයෙන් මේ සමාජයේ ගොඩනගා ගන්න. පැරණි પરම්පරා වැඩිහිටි પરම්පරාව ධර්මයත් එක්ක සම්බන්ධ වෙලා ඉතියත් තරුණ පරම්පරාව, මධ්‍යම පරම්පරාව සහ ලදරු පරම්පරාව ධර්මයෙන් ඈත් වීම ඔවුන්ගේ දැනුම දියුණු වෙලා යනවා නමුත් සාර ධර්ම පරිහානියටපත් වෙලා යනවා. අද බොහෝ නිමෙස්වල මේ ස්වභාවය අපට දකින්න ලැබෙනවා. අම්මලා තාත්තලාට දරුවෝ කීකරු නැහැ. අම්මලා තාත්තලා කියන දේ දරුවන් අහන්නේ නැහැ. අම්මලා තාත්තලාට උවමනා විතර දරුවන් ඉදිරියට පවත් ඉදිරියට ගෙන යන්න පුළුවන් කමක් නැත්තේ නේ. ඔවුන්ට මේ සමාජයේ දකින්න ලැබෙන දේවල්, අහන්න ලැබෙන දේවල්, වෙනත් වෙනත් මාර්ගවල ඔවුන්ගේ කනට මනසට වැදලා තියෙන දේවල් තුලින් ඔවුන්ගේ මනස අවුල් කරලා තිබෙනවා. මේ ධර්මයේ මේ දරුවන්ගේ නැත්තම් මේ තරුණයන්ගේ හදවත් වල එකතු කරලා නැහැ. තරුණයන්ගේ හදවත් වලට කතා කරන අය අඩුයි. ඒ නිසා අද පුදුමාකාර විදියට තරුණ හදවත් විනාශ වෙලා විකෘති වෙලා සමාජයේ පුදුම විදියට පරිහාන තත්යකට පත් වෙලා තිබෙනවා පින්වෝ. ඒ නිසා අපි ටිකක් කල්පනා කළ යුතුව තිබෙනවා. බුදුරජාණන් වහන්සේගේ ගැඹුරු ධර්මයේ නෙවෙයි මේ එදිනෙදා අපේ ජීවිතයට අවශ්‍ය කරන ධර්මයක්. මංගල සූත්‍රය, පරාභව සූත්‍රය, වසල සූත්‍රය, සිංහාලෝවා සූත්‍රය, ව්‍යග්ගපජ සූත්‍රය, කරණීයමෙත සූත්‍රය ආදී සූත්‍රවල එන කරුණු. අද වැඩි වැඩියෙන් අපේ ජනතාවගේ හදවත් වලට එකතු කරන්න ඕනේ. ඒවා කියා දෙන්න ඕනේ. ඒවා තිබෙන හරයන් අපේ ජනතාවට සම්බන්ධ කරලා දෙන්න ඕනේ. ඒවා වලින් හදවත් ජනතාවගේ හදවත් පිරිසිදු කරන්න ඕනේ. එහෙම නුනොත් පුදුම විදිහට අපේ සමාජයේ පිමුතුනි විනාශ වෙනවා. මේ මේ මිනිස්යා නැමැති මේ ශ්‍රේෂ්ඨ පුද්ගලයාගේ හදවත් යක්ෂයන් බවට පත් වුණොත් මිනිසයා නැමැති උත්තරීතර සත්වයාගේ ජීවිතය යක්ෂාවේත වුණොත් මොනතරම් භයානක ස්වභාවයක් අපේ සමාජය තුළට ඇති වෙයිද කියන එක තේරුම් ගන්නට අපේ හොඳ බෞද්ධ පින්වතුන් කල්පනා කරන්න. වැඩි හිටියට ඔබත් කල්පනා කරන්ට වගකීම් යුත්තන් ඉදිරියට ඔබත් කල්පනා කරන්ට අපේ ධර්මදේශකයන් වහන්සේලාත් මේ ගැන කල්පනා කරලා මේවා පිළිබඳ අවධානය යොමු කරලා අපේ ජනතාවගේ මනසට කතා කරලා මේ මේ අඩුපාඩුකම් ගැන ඔවුන්ගේ මනසට කතා කරමු කියන අවස්ථාවක් තිබෙනවා. නිසා පින්වත්නි සාර්ථක ජීවිතයක් සඳහා සාරවත් ජීවිතයක් සඳහා මෙන්න මේ කාරණා තුන ප්‍රධාන වශයෙන් ඔබේ මනසට ඔබේ හිතට ගත යුතුයි. කොමක්ද ඔබ කතා කරන දේවල් හොඳ වෙන්න ඔබේ ජීවිතයේ සාර්ථකත්වයක ලක්ෂණයක් තමයි ඔබ කතා කරන වචන හොඳ වචන විය යුතුයි. ඔබම කල්පනා කර බලන්න මා කතා කරන වචන කොතෙක් හොඳද? මා කතා කරන වචන වලින් කී දෙනෙකුගේ හිත නරක් වෙනවද? මා කතා කරන වචන වලින් කී දෙනෙකුට සැනසෙල්ලක් ලැබෙනවද? දැන් බලන්න බුදුරජාණන් වහන්සේ කතා කළ හැම වචනයක් පිළින්. උන්වහන්සේගේ වචන හැම එකක්ම අසාගෙන ඉන්නා තුල සතුටක් උපදෙවුවා. අසාගෙන ඉන්න ඉන්න තැනැත්තාට කිසියම් ආකාරයක තෘප්තියක්, සන්තෝෂයක්, ප්‍රීතියක් ලබා දුන්නා. ඒ හොඳ වචන කතා කිරීමෙන්. දෙවෙනි කාරණය ඔබ කරන දේවල් හොඳ වෙන්න ඕන. කල්පනා කර බලන්න. දවසකට වතාවකත් මේ ගැන හිතන්න කල්පනා කරන්න මම කරපු දේවල් කොතෙක් හොඳ දේවල් තියෙනවා. අපි තුන් පැය 24ක සීමාවක් අරගෙන ඔබ කල්පනා කර බලන්න මේ පැය 24 තුල ඔබ කරපු දේවල් කොයිතරම් හොඳ දේවල් තියෙනවද කොයිතරම් නරක දේවල් තියෙනවද කියලා. මේක හැමදාම අපේ පින්වුතුන් කල්පනා කරනවා නම් මේක කාටවත් තීරණයක් කරන්න උවමනාවක් නෑ. කවුරුවත් කාගේවත් ජීවිතයම තීරණයක් කරන්න අවශ්‍යතාවයක් නෑ. Tamanටම පුළුවන් තීරණය කරගන්න මම මෙන්න මේ තරම් හොඳ දේවල් කළා තියෙනවා. මෙන්න මේ ටික මගේ නරක දේවල් සිද්ධ වෙලා තිබෙනවා. කාටවත් පුතත්ජන කෙනෙකුට සියල්ලම හොඳ වෙන්න පුළුවන් කමක් නැහැ. සියල්ලම සාර්ථක වෙන්න පුළුවන් කමක් නැහැ. නරක දේවලුත් නැතම් පිටක සිද්ධ වෙන්න පුළුවන්. නමුත් මේ නරක දිගින් දිගට පවත්වාගෙන යාම නෙමෙයි කළ යුතු. තිබෙන්නේ නරක අඩු කිරීමේ වැඩපිළිවෙල අපි සකස් කරගන්න තෝරන ජීවිතේ. නරක අඩු කිරීමේ වැඩපිළිවෙල. හොඳ වැඩ කිරීමේ වැඩපිළිවෙල. මේක කරන්න පුළුවන් කාර්යද මිනිසයන් වශයෙන් අපට විතරයි මේ කාර්යය කරන්න පුළුවන්කම තිබෙන නිසා ඔබ සාර්ථක ජීවිතයකදී ඔබෙන් ඉතු වේ යුතු දෙවෙනි කාරණය තමයි ඔබ කරන දේවල් හොඳ දේවල්ද කියලා බලන එක. තුන්වෙනි කාරණේ ඔබ සිතන දේවල් කොහොමද කියලා බලන්න. දැන් මේ හොඳ වචනත් අනුන්ට පුළුවන් තීරණය කරන්න හොඳද නරකද කියන එක ක්‍රියාවලුත් තීරණය කරන්න පුළුවන් අනුන්ට හොඳද නරකද කියන එක. නමුත් ඔබ සිතන සිතුවිලි කාටවත් තීරණය කරන්න බෑ නරකද හොඳද කියලා. ඇයි ඒක පේන්නේ අපට? මගේ සිතිවිලි ඔබට පේන්නේ නැහැ, ඔබේ සිතිවිලි මට පේන්නේ නැහැ. එහෙමනම් මොකද්ද විය යුත්තේ? මේ මා සිතන සිතිවිලි හොඳද නරකද කියලා තීරණය කළ යුත්තේ මමමයි. ඒක අපහසුයක් නෑ. එහෙම තීරණය කරලා නරක සිතිවිලි මගේ සිතිවිලට යම් ප්‍රමාණයක් දවසකට එනවා නම් ඒ ප්‍රමාණය ඩිංග ඩිංග ඩිංග ඩිංග ඩිංග ඩිංග හැමදාම අඩු කරන්නට අපි සකස් වෙන්න ඕනේ. අන්න එහෙම වුණොත් බලන්න කොයිතරම් සාර්ථක ජීවිතයක් ගත වෙනවා. එතකොට මගේ කයින් කාටවත් කරදරයක් වෙන්නේ නැහැ. මගේ වචනයෙන් කාටවත් කරදරයක් වෙන්නේ නැහැ. මගේ සිතින් කාටවත් කරදරයක් වෙන්නේ නැහැ. බැලුවාම මගේ ජීවිතය ඉතාම සාර්ථක වටිනා ජීවිතයක් බවට පත් වෙනවා. මේවා අපහසු දේවල් නෙමෙයි පින්වතුනි. මේවා අපහසු දේවල් නෙමෙයි බොහොම පහසුවෙන් කරන්න පුළුවන්කම තියෙන. මම ඒකයි මතක් කළේ මේ සාර ධර්ම මේ ලෝකයේ තුල තිබෙන ඉතාමත්ම පහසුවෙන් ක්‍රියාත්මක කරන්න පුළුවන් බුදුදහම අපි ඒවයින් ඈත් වෙලා අපේ ජීවිතය ඉතාමත්ම අවාසනාවන්ත අගාධයකට පත් කරන ස්වභාවයක් අපි ඇති කරගෙන තිබෙනවා. ඒ නිසා මා මේ කියාපු කාරණා කි දෙක තුනම කතා කරන දේවල් යහපත් වෙන්න ඕනේ. කරන දේවල් යහපත් වෙන්න ඕනේ. හිතන දේවල් යහපත් වෙන්න ඕනේ. ඒක තමයි අපේ ජීවිතේ එක්තරා සාර්ථක භාවයේ ලක්ෂණයක් කියන එක තේරුම් ගන්න. දෙවෙනි කාරණේ ඊළඟ කාරණේ පින්වත්නි අපි සමාජයත් එක්ක ජීවත් වෙන්න. අපට තනියෙන් ජීවත් වෙන්න පුළුවන් කමක් නැහැ. කොපමණ කොහොම තනියෙන් ජීවත් වුණත් ජීවිතය සාර්ථක වෙන්නේ නැහැ. මොන ಗುಣධර්ම තිබුණත් ජීවිතයක් තනියෙන් නම් ජීවත් වෙන්නේ සමාජයෙන් ඈත් වෙලා නම් ඒ ජීවිතය ගත වෙන්නේ කවදාවත් ඒ ජීවිතය සාර්ථක වෙන්න බෑ. සාර්ථක ජීවිතයේ තිබෙන එක්තරා ලක්ෂණයක් තමයි සමාජයත් එක්ක ජීවත් වෙන්න. සමාජයේ එකක් gedara. අපේ gedara සකස් වෙන්න ඕන ඉස්සෙල්ලා. gedara Tamanට ප්‍රියමනාප gedarak බවට පත් වෙන්න ඕන. නිවස Tamanගේ ප්‍රියමනාප නිවසක් බවට පත් වෙන්න ඕන. විශේෂයෙන් බෞද්ධ පින්වතුන් බෞද්ධ නිවසක් කොයි ආකාරයෙන් සංවිධානය කරගන්න සකස් කරගන්න කියලා ඉතින්. මොනවද බෞද්ධ ගෙදරක තිබී තිබිය යුතු ලක්ෂණ? බෞද්ධ නිවසක මොන විදිහේ පරිසරයද සකස් විය යුතුව තිබේ? මොන මොන ක්‍රියාවලියක් බෞද්ධ නිවසක තියෙන්න ඕනද කියලා හිතලා බලන්න. අනේ අපට කනගාටුවේ පින්වතුනි බෞද්ධයෝ තමයි ගෙවල් වල බෞද්ධ නිවෙස් තමයි බොහෝ නිවෙස් වල බෞද්ධ ලාංඡනයක්වත් දකින්න නෑද? බොහෝ නිවෙස් වල බෞද්ධ ලාංඡනයක්වත් දකින්න නෑ. නමුත් ඇහුවාම කියන්නේ අපි බෞද්ධයෝ කියලා. ඇතැම් විටක බෞද්ධකම තිබෙනවා පන්සලට කවදාවත් යන්නේ නෑ. හාමුදුරුව කවුද කියලා අඳුරන්නේ නැහැ. විහාරයේ වැඩ ඉන්න බුදුහාමුදුරුව බුදු පිළිමේ කොයි පැත්තට තියෙන්නේ කියලා දන්නේ නැහැ. පන්ත්‍රයේ හාමුදුරුව කී දෙනෙක් වැඩ ඉන්නවද කියලා දන්නේ නැහැ. කවදාවත් දානයක් පූජා කරලා නැහැ. පන්සලට ගිහලා මල් ටිකක් පූජා කරලා නැහැ. බණපදයක් අහලා නැහැ. ඇහුවාම කියන්නේ ඔබ කවුද? ඔබ බෞද්ධයෙක් කියලා. මම බෞද්ධයෙක් කියලා කියනවා. බලන්න කොච්චර අසාර්ථක ජීවිතයක්ද කියලා. මම ඒකයි කිව්වේ තමන්ගේ නිවස බෞද්ධ නිවසක් වෙන්නකෝ. තමන්ගේ නිවස තමන්ට හොඳට නිවී සනසිලේ ජීවත් වෙන්න පුළුවන් නිවසක් බවට පත් කරගන්න ඕනේ. gedara ඉන්න සියලු දෙනා අතර අන්‍යෝන්‍ය සම්බන්ධතාවයේ සුවදතාවය ආරක්ෂා වෙන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ වදාරනවා gedaraka නිවසක් සකස් වීමේදී ස්වාමියා සහ භාර්යාව ඊටාම සමීප සම්බන්ධතාවයක් ඇති වෙන්න ඕනේ. ස්වාමියාගේ අදහස් භාර්යාව පිළිගන්න ඕන භාර්යාවගේ අදහස් ස්වාමියා පිළිගන්න ඕන. දෙන්නා අතර අන්‍යෝන්‍ය සම්බන්ධතාවයේ තියෙන්න ඕන. ඇතැම් නිවෙස් තියෙන බුදුහාරෝම දේශනා කළා ස්වාමියාත් මල මල තැනැත්තෙක් වගේ භාර්යාවත් මල තැනැත්තෙක් වගේ. කිසිම සාර්ථකමක් ඒ ජීවිතයේ ඒ නිවස තුල නැහැ. ඇතැම් මිනිස් වල ස්වාමියා දෙවියෙක් වගේ භාර්යාව මලකුණක් වගේ. ඒ ජීවිතයත් අසාර්ථකයි. ඇතැම් නිවෙස් වල ස්වාමියා මලකුණක් වගේ භාර්යාව දෙවඟනක් වගේ. ඒ නිවෙස් සාර්ථක වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ වදාළේ සාර්ථක නිවසක් සකස් කර ගැනීමට නම් දෙවියෙක් සහ දෙවඟනක් නිවසක සිටිය යුතුයි කියලා. ඒ කියන්නේ ස්වාමියක් දෙවියෙක් වෙන්න ඕනේ, භාර්යාවක් දෙවඟනක් වෙන්න ඕනේ. බලන්න කොයිතරම් පහසුවෙන් කරන්න පුළුවන්ද කියලා මේ කාර්යය. ස්වාමියා සහ භාර්යාව අතර සම්බන්ධතාවය පිළිබඳව බුදුරජාන් වහන්සේ වැඩියෙන් අවධානය කළ තිබෙනේ. ඇයි? ස්වාමියා සහ භාර්යාව අතර සම්බන්ධතාවය තුළින් තමයි දරුවන් හැදෙන්නේ සකස් වෙන්නේ. දරුවන්ට ආදර්ශමත් වෙන්නේ ස්වාමියා සහ භාර්යාව නැත්නම් අම්මා සහ තාත්තා. බලන්න කොයිතරම් වටිනාකමක් තියනවද කියලා. ස්වාමී සහ ස්වාමියා සහ භාර්යාව අතර සම්බන්ධතාවය නැත්නම් රණ්ඩු සරවල් ඇති වෙනවා නම් අඩදමර කලකෝලහල ඇති වෙනවා නම් ඒ නිවිසර කෝ සාමයක්. ඒ නිවිසර කොහොමද දරුවෝ ජීවත් වෙන්නේ? ඒ නිවිසර දරුවෝ කොහොමද ඉගෙන ගන්න? ඒ නිවිසර දරුවෝ කොහොමද තමන්ගේ සදාචාර සංවර්ධනයක් ඇති කරගන්නේ? මේවා අපි කල්පනා කළ යුතුව තිබෙනවා. මේවා ගැන හිතන්ට සිටී යුතුව තිබෙනවා තෙන්නතනේ. ඒ නිසා තමන්ගේ නිවස ඵලදායි නිවසක් වෙන්න ඕනේ. Tamange නිවස නිවිසන සිල ජීවත් වෙන්න පුළුවන් නිවසක් වෙන්න ඕනේ. තිබෙන ආහාර ප්‍රමාණය ටිකනම් ඒ ටික බෙදා හරවන කන්න පුළුවන් ස්වභාවයක් තියෙන්න ඕනේ. ඉන්න තිබෙන ගේ ඉඩ ප්‍රමාණය අඩු නම් ප්‍රමාණවත් නැත්නම් ඒ ඉඩ ප්‍රමාණය තුළ හැමදෙනාම ජීවත් වෙන්න පුළුවන් වාතාවරණය සකස් කරගන්න ඕනේ. Tamange නිවසට එන අය අමුත්තන් හොඳ සතුරු සාමිච්ච කතාබස් කරලා හොඳට පිළිගැනීමක් කරන්න පුළුවන් හැකියාවක් තියෙන්න ඕනේ. ගෙදර පරිසරය බොහොම ප්‍රියමනාප වෙන්න ප්‍රසන්න වෙන්න ඕනේ. පෙරුවන් වදන ස්ථානයක් ගෙදරක තියෙන්න දවසකට වතාවක්වත් Tamanගේ දරුවොත් එක්ක එකට එකතු වෙලා අම්මා තාත්තා දෙන්න දෙමව් දරුවොත් එක්ක එකට එකතු වෙලා විනාඩියක් 5ක් 10ක්වත් බුදුන් ඇඳීමේ පෙරුවන් ඇඳීමේ කාර්යය කරන්න ඕන. පුංචි දරුවන් ලවා මල් කඩවල බුදුහාමර පූජා කිරීමේ කාර්යය පටන් ගන්නකෝ. පින්වතුනි බලන්න කොයිතරම් සාමයක් මේ නිමිස් තුළ තියෙනවද කියලා. කොයිතරම් සැනසෙල්ලක් මේ නිමිස් තුළ තියෙනවද කියලා. දවසකට වතාවක්වත් තමන්ගේ දරුවොත් එක්ක එකතු වෙලා ආහාර වේලක් ගන්නවා නම් කොච්චර සැනසෙල්ලක් තියෙනවද කියලා බලන්න. මේ ඊටාම පහසුවෙන් අපිට කරන්න පුළුවන් දේවල් අපි අතහැර දාලා කලකෝලාහල මැද්දේ ආරවුල් මැද්දේ අනදබර මැද්දේ හිතනරක් වීම මැද්දේ අපි හුඹදෙනෙක් ජීවත් වෙන ස්වභාවයක් පින්වතෙන් දකින්න ලැබෙනවා. ඊළඟට අපි සමාජයේ පැත්තට දැරලා බලමු. සමා මා මුලින් මතක් කළා තනියෙන් ජීවත් වුණොත් මේ ජීවිතේ සාර්ථකවත් ජීවිතයක් වෙන්නේ නැහැ කියලා. සාරවත් ජීවිතයක් වෙන්නේ නැහැ කියලා. ජීවත් වීමේ සමාජයක් අපට අවශ්‍යයි කියලා සමාජයට අපි යුතුයකම් ඉටු කරන්නට ඕනේ. අපෙන් නිවසින් එහා පැත්තේ සමාජයට අපි සම්බන්ධ වෙන්න ඕනේ. අල්ලපු නිවෙස්වල ඉන්න අයත් එක්ක අපි හොඳින් කතාබස් කර කර ඉන්න ඕනේ. ඒ අයගේ දුකට සැපට අපි පිහිට වෙන්න ඕනේ. ගිහිල්ලා එයාට සම්බන්ධ වෙන්න ඕනේ. අද මේ තත්ත්වයත් බොහොම කනගාටුදායක ස්වභාවයක් තිබෙන්නේ පින්වතුනි. අප විවිධ ආශාවන්ගෙන් පෙළෙමින් ඉන්න වෙලාවෙ ඉන්නේ අල්ලපු නිවෙස්වල ඉන්න ඇතන්ගේ දුක සැපක් බලන්නේ නැහැ. ඉඩකඩම් වල නඩු කියනවා, පාරවල් වල නඩු කියනවා, නොඑක් දේවල් වලින් අපේ සමාජයත් එක ගැටෙමින ජීවත් වෙන කෙනෙක්. මේ කිසිම පාරක්, මේ කිසිම ඉඩමක්, මේ කිසිම ගයක්, මේ කිසිම බූදලයක් අපි අරගෙන යන්නේ නැහැ යනකොට. මේ සියල්ලම දාලා යන්නේ යනකොට ගෙනියන්නේ අපි එකතු කරගන්නා වූ සාර ධර්ම ටික විතරයි. මෙන්න මේ සාර ධර්ම සංවර්ධනය සඳහා අනික් සමාජ අනික් දෙනාට සියලු දෙනාට උපකාරී කරන්න ඕන බුදුරජාණන් වහන්සේගේ තාම පැහැදිලිව දේශනා කළා තිබෙනවා. පරත්තං පටිපද්‍යත අනුන්ගේ ජීවිත සඳහා යම් කිසි උපකාරයක් කරන්න. බාහිර සමාජයත් එක්ක සම්බන්ධතාවය ඇති කරගන්න. අද උඟාක් අපේ පුරුෂ පක්ෂයේ විශේෂයෙන්ම බාහිර සමාජ සම්බන්ධතාවය ඇති කරගන්නවා කොමක් සඳහාද එක්ක සූදුවට එක්ක මත්පැන් පානයට නැත්නම් වෙනත් වෙනත් දුරාචාර වලට බාහිර සමාජයට එකතු එකට එකතු වෙනවා. නමුත් යහපත් ක්‍රියාවන් සඳහා හොඳ ක්‍රියාවන් සඳහා බණ අහන්ට යන්ට එහෙම නැත්නම් විහාරස්ථාන කටයුතු කරන්නට යන්න, ශ්‍රම දානයකට යන්න, වෙනත් වෙනත් අනිත් අයගේ යහපත සඳහා ක්‍රියාවන්ට අපි එකතු වෙන්නේ නැහැ. එකතු වෙන්නේ වැඩි වශයෙන්ම මත්පැන් වලට, දුරාචාර වලට, එහෙම නැත්නම් වෙනත් වෙනත් වැරදි ක්‍රියාවන් වලට තමයි අද එකතු වීමක් තිබෙන්නේ. නිසා සමාජ මුළු සමාජ තලයේම ශීඝ්‍ර විදිහට පරිහානය කරා ගමන් කරනවා පින්වතුනි. මේ සාරවත් පැත්ත නෙමේ පේන්නේ අපිට දකින්න තියෙන්නේ නිස්සාරවත් පැත්ත. ඊළඟට මේ ආශ්‍රය ඊටාමත් වැදගත් වෙනවා අපේ ජීවිතවල පින්වතුනි. සාරවත් ජීවිතයකට ඉතාම වැදගත් වෙන දෙයක් තමයි ආශ්‍රය කියන කාරණේ. ආශ්‍රයෙන් තමයි මිනිසා විනාශ කරන්නේ. මේ ගැන ඔබට මං හිතන්නේ දිගින් දිගට බණ කියන්න අවශ්‍ය කරන්නේ ඔබ දන්නවා. ආශ්‍රය තුලින් මිනිස්සු කොහොමද විනාශ වෙලා තිබෙන්නේ කියලා. බුදුරජාණන් වහන්සේ මුලින් මතක් කරපු මංගල සූත්‍රයේ බුදුහාර ඉස්සෙල්ලාම දේශනා කළේ මෝඩියෝ ආශ්‍රය කරන්න එපා, පඬිතයන් ආශ්‍රය කරන්න. ආශ්‍රය තුලින් ඔබේ ජීවිතය නිස්සාරවත් කරනවා. ආශ්‍රය තුලින් ඔබේ ජීවිතය විනාශ කරනවා. ඇතැම් විටක හොඳ පුද්ගලයෙක් ආශ්‍රයයට ආවොත් ඔබේ નિසරු ජීවිතය සරු කරන්නට ඔබට පුළුවන්කම තිබෙනවා. නිසා ආශ්‍රයයට සුදුසු අය තෝරා ගැනීමේ හැකියාව ඔබට තියෙනවා. මේ ආශ්‍රයයට සුදුසු අය තෝරා ගැනීමේ හැකියාව බුදුරජාන් වහන්සේගේ දේශනාවට අනුව අපට ලබා ගැනීමටත් සම්මා සංකප්ප ගෝචරා හොඳ කල්පනාවක් තියෙන්න ඕන. කවුද මා ආශ්‍රය කළ යුතු පුද්ගලයා? කොහොම අය ආශ්‍රය කළොත්ද මගේ ජීවිතය උසස් වෙන්නේ යහපත් වෙන්නේ සාර්ථක වෙන්නේ. හිතලා බලන්න තමන්ට වඩා අඩු නෝනක් තිබෙන තමන්ට වඩා ගුණයෙන් අඩු ඥාන ශක්තියෙන් අඩු පුද්ගලයන් ආශ්‍රයෙන් ඉවත් කරන්න හැම වෙලාවෙම තමන්ට වඩා උසස් ගුණයක් තිබෙන තමන්ට වඩා ඥාන ශක්තියක් තිබෙන තමන්ට වඩා සමාජයත් එක්ක සමාජයට යහපතක් කරන පුද්ගලයන්ම තෝරාගෙන ආශ්‍රය කළ යුතුයි. ඒක තමයි බුදුහාමුදුරු දේශනා කළේ පණ්ඩිතානංච සේවනා. පණ්ඩිතයන් ආශ්‍රය කරන්නේ ඒ වගේම යහපත් පුද්ගලයන් තෝරාගෙන ආශ්‍රය කරන්ඩ කල්යාණ මිත්‍ර සම්පත්තිය ඇති කරගන්න. එක දවසක් බුදුරජාන් වහන්සේගෙන් ආනන්ද හාමුදුරුවෝ ඇහුවා ස්වාමීනි මගේ ශාසනය හරි අඩක්ම තියෙන්නේ කල්යාණ මිත්‍රයන් නිසා නේද කියලා. එතෙන්ද බුදුහාඳුරුවෝ පැහැදිලිවම දේශනා කළ ආනන්ද එහෙම කියන්ට එපා. මගේ ශාසනය හරි අඩක් නෙමෙයි. මගේ ශාසනය සම්පූර්ණයෙන්ම පවතින්නේ කල්යාණ මිත්‍ර ආශ්‍රය නිසායි කියලා බලන්න. සාරවත් ජීවිතේට කොච්චර වැදගත් වෙනවද කියලා දුර කල්යාණ මිත්‍ර ආශ්‍රය, යහපත් මිත්‍රයන් ආශ්‍රය. ඇයි අපි මේක නන තේරුම් ගන්නේ නැතුව අපේ ජීවිතය අගාධයට හෙළෙන විනාශයට පත් කරන අපේ දූ දරුවන් විනාශ කරන අපේ ධනය විනාශ කරන අපේ ගෙවල් දොරවල් විනාශ කරන අපේ සමාජ පරිසරය විනාශ කරන අවාසනාවන්ත පුජ්‍යලයන් ආශ්‍රයයට ගෙන යාම තුළින් අපි නිස්සාරවත් ජීවිතයකට යොමු වන්නේ ඇයි? තෝරාගත යුතු පුජ්‍යලෝණතරන් සමාජයේ ඉන්නවා. ඒ නිසා මේ తත්වයේ තේරුම් අරගෙන નિසරු ජීවිතයකින් ඈත් වෙලා සරු ජීවිතයක් සඳහා ගත කර ගමන් කරන්නට නම් ඔබ ආශ්‍රය පිළිබඳව තේරුම් ගත යුතුයි කවුද ආශ්‍රය කරන්නේ සමාජේ කොයි අයද ආශ්‍රය කරන්නේ එහෙම ආශ්‍රය කළාට පස්සේ තමන්ට ලැබෙන දේ මොනවාද කියන එක පිළිබඳව තමා කල්පනා කරන්න මේ සිංහල වාස්තුත්‍රයේදී ආශ්‍රය නොකළ යුතු මිත්‍රයෝ හතර දෙනෙක් ගැන කිව්වා අඤ්‍ය දත්තුහර වතී පරම අනුප්පිය බාණේ අපාය සාහවේ කියලා කාලය ඉක්ුත් වෙලා තියෙන සමන් දීර්ඝ වශයෙන් ඒවා ගැන මතක් කරන බලාපොරොත්තු වෙන අපි පින්වත්තුන් අහලා තිබෙනවා ගැන. ඒ වගේම කල්යාණ මිත්‍රයෝ ගැන බුදුරජාන් වහන්සේ වදාලා උපකාරක සමාන සුඛ දුක්ඛ අත්තක්කායි අනුකම්ප. මේ අය ආශ්‍රය කරගෙන තමයි තමන්ගේ ජීවිතය සංවිධානය කරගන්න ජීවිතය සාරවත් වෙනවා. අපි පින්කමක් කළ අවසානයේ ප්‍රාර්ථනා කරන්නේ මොකද්ද? ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ මේ පින්කමේ බලයෙන් මට කවදාවත් බාල සමාගමයක් මෝඩ සමාගමයක් අයහපත් මිනිසුන් ආශ්‍රයක් මන් නොලැබේවා කියලා අපි හැමදාම ප්‍රාර්ථනා කරන්නේ. අනේ පින්වතුනි ඒක තමයි ජීවිතය අවශ්‍යතාවය. අපේ ජීවිත අගාධයට හෙලන්න පුළුවන් මෝඩයින්ට, අඥානයින්ට, ඒ වගේම මානසික තත්ත්වයෙන් දුර්වල මිනිසුන්ට, දුෂ්චරිත මනසක් තිබෙන නැත්තන්ට අපේ ජීවිත අගාධයට හෙලන්න හොඳටම පුළුවන්කම් තිබෙනවා. ඒ නිසා ඒ தත්ත්වය හොඳට තේරුම් අරගෙන කටයුතු කරන්න. ඊළඟට යුතුයකම් සහ වගකීම් ගැන හිතන්න. ජීවිතේ ඉතාම වැදගත් දෙයක් තමයි යුතුයකම් සහ වගකීම් කියන්නේ. සාර්ථක ජීවිතයක සාරවත් ජීවිතයක අනිත් ලක්ෂණය තමයි යුතුයකම් සහ වගකීම කියන එක. අපි සමාජයට ඉටු කළ යුතු යුතුයකම් තිබෙනවා. ඒ වගේම සමාජයට ඉටු කළ යුතු වගකීම් රාශියක් තිබෙනවා. මේ සමාජ යුතුයකම් සහ සමාජ වගකීම් හඳුනාගත්තාම මේ යුතුයකම් සහ වගකීම් මත අපිට පුළුවන්කම තිබෙනවා අපේ ජීවිත හුඟක් සාර්ථක කරගන්න. අපි දෙමව්පියන්ට සලකීමේ අපේ වගකීමක් යුතුයකමක්. මම මුලින් මතක් කළා ස්වාමියා සහ භාර්යාව අතර අන්‍යෝන්‍ය සම්බන්ධතාවයේ තියෙන්න ඕනේ කියලා. ඒ අන්‍යෝන්‍ය සම්බන්ධතාවයේ ස්වාමියා සහ භාර්යාව අතර තිබෙනා වගේ දරුවන් සහ දෙමව්පියන් අතර අන්‍යෝන්‍ය බැඳීමක් තියෙන්න ඕනේ. අද අපේ අම්මලා තාත්තලා Tamanට දෙන වගකීම හරියාකාරව තේරුම් අරන්නේ මාතෘත්වය හරියාකාරව තේරුම් අරන්නේ පීතෘත්වය හරියාකාරව තේරුම් අරන්නේ ඔහේ දරුවෝ හදනවා තාත්තලාත් ඔහේ දරුවෝ හදනවා අම්මලාත් ඔහේ දරුවෝ හදනවා හදන්නම් වාලේ දරුවන් හැදීම විනා මේ දරුවන්ගේ හදවත හැදීමේ ස්වභාවයක් දකින්ට නැහැ. තමන්ගෙන් දරුවන් වෙනුවෙන් දරුවන්ට ඉතු කළ යුතු වගකීම් පිළිබඳ අවබෝධයක් නැහැ. යුතුයකම් පිළිබඳ අවබෝධිකුත් නැහැ. කණ්ඩ දෙනවා, අඳින්න දෙනවා, මිල මුදල් දෙනවා, උගන්වන්න උත්සාහ කරනවා. ඊට වඩා මේ දරුවාගේ මනස හදන්න, හදවත හදන්න කිසිදු උත්සාහයක් අපේ දෙමව්පියෝ දරන බවක් අපට පේන්නේ නැහැ. ඒ නිසා අම්මලා තාත්තලා ඒ දරුවන් උස්මහත් වෙනකොට, වැඩෙනකොට කියනවා අනේ අපේ කියන දේවල් අපේ දරුවා අහන්නේ නැහැ. අපට දරුවෝ කීකරු නැහැ. අපට කවදාවත් මේ දරුවන්ගෙන් හොඳ ප්‍රතිඵලයක් ලබන්න පුළුවන් කියලා හිතන්න බෑ කියලා බොහෝ අම්මලා තාත්තලා තමන්ගේ දුක වේදනාව ප්‍රකාශ කරන අවස්ථාවල අපි කොතෙකුත් දැකලා. ඒ නිසා මේවා ගැන හිතන්න. ස්වාම් දෙමව්පියන් හැටියට ඔබ තමන්ගේ දරුවන්ට ඉටු කළ යුතු වගකීම් මොනවද කියන එක තේරුම් ගන්න. යුතුයකම් වලට වඩා වගකීම් බරපතලයි පින්වතුනි. දරුවා නරක් වෙනවා නම්, දරුවා අසාර්ථක දරුවෙක් වෙනවා නම් වගකීම දෙමව්පියන් සතුයි. එහි වගකීම දෙමව්පියන් බාර ගන්න ඕනේ. ඒ නිසා Taman දරුවන් ගෙනුත් අනිත් පැත්ත බැලුවාම දරුවන් හැටියට ඔබටත් තිබෙනවා විශාල වගකීමක් Tamanගේ දෙමව්පියන්ට හරියාකාරව සැලකීම. ඒ නිසා මෙන්න මේ කාරණාවත් හොඳින් තේරුම් ගන්නට දැන් ධර්ම දේශනාවේ කාලය අවසන් වෙගෙන යන බව පේන තව කරුණු කීපයක් මේ වෙලාවේ කෙටියෙන් හරි සඳහන් කළ යුතුව තිබෙනවා. ඔබේ ජීවිතය සාර්ථක ජීවිතයක් වෙන්න, નિસරු ජීවිතයක් නොවෙන්න බුදුරජාණන් වහන්සේ දේශනා කළ කරුණු බොහෝ සූත්‍රවල තිබෙනවා. ඔබ පවට බය වීම සහ පවට ලැජ්ජා වීම අනිවාර්යෙන් අවශ්‍යයි. බුදුරජාන් වහන්සේ වදාලා හිරියොත්ප්ප කියලා වචන දෙකක්. පවට බය වීම සහ පවට ලැජ්ජා වීම. මේ දෙක බෞද්ධ ජීවිතයේ තාමත් වැදගත් ලක්ෂණයක් වෙනවා. ඒ වගේම ඔබ බොහොම චාම් සරල ජීවිතයක් ඇති කරගන්න ඕන. අද තිබෙන්නේ බහුභාණ්ඩික ජීවිත බොහෝ තැන්වල බහුභාණ්ඩික ජීවිත තමයි අපට දකින්න ලැබෙන්නේ. ඒ නිසා මේ බහුභාණ්ඩික ජීවිත වලින් අපි ඈත් වෙන්න ඕනේ. පුළුවන් තරම් සරල ජීවිත වලට අපි යොමු වෙන්න ඕනේ. ඇඳුම් පැළඳුම් වලින් අපි සරල වෙන්නට ඕනේ. ආහාර පාන වලින් සරල සරල වෙන්න ඕනේ. අපට ආවේනික ඇඳුම් ක්‍රමයක් තිබුණා අපේ සිංහල බෞද්ධයන්ට. ඒ ආවේනික ඇඳුම් ක්‍රමයට අපි යොමු වෙන්න ඕනේ. මේ විදිහට අපේ ජීවිත සකස් වුණොත් මම හිතන්නේ අපට ඉතාමත්ම සැනසිලිදායක ජීවිතයක් ගත කරන්න පුළුවන් වෙයි කියලා මම විශ්වාස කරනවා. දැන් මම මුලින් සඳහන් කළ කරුණ නැවතත් මතක් කරන්නම්. බුදුරජාන් වහන්සේ වදාළේ අසාරවත් ජීවිත ගත කරන්නේ නැතුව සරුදේ සරු ලෙස දැකලා, નિසරුදේ નિසරු ලෙස දැකලා හොඳ සම්්‍යක් සංකල්පනාවන් ගොදුරු කරගෙන තමන්ගේ ජීවිතය සාර්ථක කරගන්නට එතකොට මෙලෝ ජීවිතයත් පරලෝ ජීවිතයත් අපට සාර්ථක ජීවිතයක් බවට පත් කරගන්න පුළුවන්කම ලැබෙනවා මේ කාරණා ටික තේරුම් අරගෙන කටයුතු කරන්න මතක් කරමින් මෙතෙක් වෙලා ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලබාගත් පින් බලමයිමින් ඔබ සෑම දිනාටම උතුම් වූ අමා මහ නිවන් සැපතින් සැනසීම උදා කරගන්නටම හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා සබනවා සෑමට තෙරුවන් සරණයි ආකාසත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාසත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාසත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං එම ධර්මානුශාසනාව පවත්වා වදාළ දේශකයන්න් වහන්සේ ඇහැලියගොඩ ශ්‍රී සුමනතිස්සාරාමාධිපතිව වැඩවිසූ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ කාර්ක සංඝ සභික ගෞරව ශාස්ත්‍රවේදී පූජ්‍යපාද ඉඹුල්පිටියේ විපුලසාර නායක ස්වාමීන් වහන්සේ